අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්ම විපතනම මුල් කරගෙන රැස්වෙනම හැම වෙලාවකම ආරම්භයේදී අපි ආජීවට්ටමක සීලේ සමාදන් වෙනවා ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ පරියන්කයක් භාවනාවක් ඊයින් පස්සේ උදේවරුේ අවසාන අංකයේ වශයෙන් කෙරෙන්නේ ධර්ම දේශනාව කාලේ වශයෙන් කියන අපි අටමාරට සිල්සවන ගිරින් පස්සේ ඒක පම පරියන්කයක් කරලා නවමාර 10මාර නැත්නම් 10:45 වෙනකන් ධර්ම දේශනාවකට වෙලා ගන්නවා ඊට පස්සේ ධර්ම දේශනාව සම්බන්ධ යම් ප්‍රශ්න අපහැරිලා තියෙනවා දේශනාව ගැන 10:15 කරගෙන උදේ වගේ සතිವಾರ සමාප්ත කරනවා ඒ අතර කාලේදී 11 12 මාරත් අතර දාන වැළඳීම කටයුතු කරන අතර දීපිනුතුන් සඳහා සක්මන් භාවනා කරගත් ඒ වගේම ඊළඟපසක් ලබා ගන්න කියලා ලැබෙනවා. ඊට පස්සේ අපි 12 මාරේ ඉඳලා කාමාර වෙනකම් ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලකට සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒක සම්බන්ධ කැමතියක් ලිඛිතව ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඒක කාමාරට ගමන්ලේ කමාන්ඩ කතාවේ පස්සේ අපි ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලින් පස්සේ ඒ ධම්මවි වැඩ පිළිවෙලේ සමාප්ති සටහන් කරනවා. මේ තමයි අපි දවසේ කාලසටහන. ඊනම් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ ශිරුම් දෙනා ආජීවට්ටමක සීල පිටවන්න ඒ නිසා සීල දෙනා තමන් ආජීවට්ටමක සීලය සමාදන් වෙනවා කියන අදිෂ්ඨානය යුක්තව নমස්කාරය. යන්ති ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි දීනාදරණ වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පතලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාදීනි සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධිම්මා ජීවමත්තමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තප්පං හොඳයි අපි කතිකා කරගත්ත පරිදි පරියන්කයක් සඳහායි වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සම්ප්‍රදාන වල අහන විදිහට මේ වෙලාවෙත් මම දැනගන්න කැමතියි කී දෙනෙක් මෙතන ඒකේ පරියන්ඛයක් සඳහා වෙලාව අවස්ථාව දෙපාර්ත සම්ලපිච්චා භාවනා කරන්න කියවදන්න මූලික උපදේශ බලාපොරොත්තු වෙන ආධුනික කී දෙනෙක් නවක කී දෙනෙක් ඉන්නවා කියලා අත උසල සංඥා කරන්නයි කියලා මම කර්මාවෙන් ඉල්ලනවා අලුතෙන් දෙන්නේ හොඳයි අපි හොඳට කරගන්න අපි හැමදාම වගේ අපි මේ වගේ ප්‍රති සැටයක් තියෙනවා සැටෙන් පිටසක් ගන්න හරි මොන ධන පිටසක් සුළු කොටසක් තියෙනවා අපි සුළු කොටස වෙනුවෙන් මෙහෙවීමක් කරනවා විනාඩි 10ක 15ක පමණ නමුත් ඊට පස්සේ දිගටම පරියන්ක තමයි යන්නේ ඒ නිසා සියලුම දෙනා මේ පැයක පරියන්කට යන්නේ කියන අකලැස්ටි හිතේ ඇතුව හොඳට හරි පරිගයිලා වැඩක් වාඩි වෙන්නේ පැයක් හසුතු ඉන්න පුළුවන් එළියව අපි මේ සඳහා සර්වචනංශගේ රූපයක් ඉදිරියෙන් තියා ගන්නවා. මොකද ඒකේ සර්වචනංශෙත් පෙන්නලා තියෙනවා පිළිමේ කොහොමද ඒ පහසුව වැඩි වේලාවක් ඉඳ පරියන්කේ සකස් කරන්න කියලා. ඉතින් ඒ රූපේ බද්ධ පරියන්කය, අර්ථ පරියන්කය, පත්මාසදී වගේ දේවල් පෙන්නලා තියෙනවා. ඒක තමයි ඇත්තටම ප්‍රශස්ත. නමුත් හැම කෙනාටම ඒක බැරි නිසා තමයි සුදුසු විදියට භාවනා මිත්‍යක් හෝ භාවනා පුතුවක් හෝ අනුව වාඩි වීමයි අපි කරන්නේ. එහෙම වාඩි වෙලා කරන ප්‍රධාන ප්‍රයත්නයට අපි කියන දේ අපි සතිය පිහිටවමයි කියලා නැත්නම් අප්‍රමාද වීම කියලයි. ඉතින් මේ අප්‍රමාද වීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා උත්සාහ කරලා බලන්න හිත ඇතුළට නමන්න. ඒ මොකද හේතුව ප්‍රමාද හිත කියලා කියන්නේ අසත්‍යමත් හිත කියලා කියන්නේ බොහෝ විට බාහිරාගත්තේ හිතක් බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ විෂයෙහි ඉන්ද්‍රයන් සමග යෙදී මුසුවී ගත කරන අවස්ථාව. ඉතින් භාවනාවේදී ආධ්‍යාත්මික වීම සඳහා අභ්‍යන්තරාවර්තනයේ සඳහා ශරීරය හොඳට සමබරව තැන්පත් කරන ඇතික වසාගත්තාම සෑහෙන දුරට ඇතුළට නැමීමට තියෙන ප්‍රස්තාව වැඩි. ඒ නිසා යෝජනා කරනවා මුස්දුව ඇතික වසා ගන්න. අත් එක වසාගෙන පිට ඇතුළට ගැනීමේ ප්‍රයත්නයේට ආධාරපකාරයක් නිසා අනුග්‍රහයක් පිණිස තමන් ඉන්නේ ඉරියව්ව පහසුවෙන් ඉන්නේ මම දක්ුණ සමබරව ඒ වගේම ලිහිච්ඡ ස්වරූපයෙන් සහල් ස්වරූපයෙන් පවත්නවා කියන්නේ. ඉතින් මේක එක පැත්තකින් සාධාරණීකරණය කරන්න බලවා අපි මෛත්‍රී කිරීමක් කියන තමන්ගේ ශරීරයට තමන් මෛත්‍රී කරලා එයාට අවශ්‍ය පහසුකම් ටික දීලා ඒ බව සොයා බලනවා පොඩි කාණිදි කරවලා එයාට සැපසේ නිදා ගන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා කියලා මවක් මවුනි සලකා කරනවා වගේ තමන්ගේම ශරීරයේ පොඩි දරුවෙක්සේ සලකලා තමන් ඒ දරුවගේ මව වශයෙන් සලකා බැලීමේ පැත්තක මෛත්‍රියක් වෙනවා අනිත් පැත්තෙන් බාහිරවත් හිත ඇතුළට නැමීම නිසා ආධ්‍යාත්මික විපස්සනාකට උත්තර. එනිසා මේ චිත්තක්ෂණය බාහිරවත්ීව ගන්නත්තා වෙලා තිබුණ හිත විදිටින් ආරාධනා කරන වෙලාව ඒකට සුදුසු පරිසරය සකස් කරලා දීලා gedara ඉන්නක සැපක් විවේකයක් විශ්‍රාමයක් දෙකලා වීමක් කියලා සලකන එක ලොකු ආධ්‍යාත්මික. හැබැයි වෙනසක් ඇති කරන නිසා අපි ඒ සඳහා තත්පර කීපයක් විනාඩි කීයක් අය කරාට ඒ කියන්නේ කිසියෙත්ම කනගාටු වෙන්න එපා. එහෙම නැත්නම් ඒ කියන්නේ ලෝභ කරන්න එපා. හොඳට අය සතප්පවල සමබර කරලා සහැල්ලු කරලා ඒ සහැල්ලුව ඒ හැතපීම ඒ විවේකී විස්රාමයේ බුද්ධ විගණ චිත්තක්ෂණය. ඒ නිසා අපි බලමු ඒ විදිහට අවශ්‍ය පහසුකම් ටික සලසලා අනුග්‍රහ කරන සලකලා මේ හිත අපි කියන විදිහට gedරෙන්න කැමතිද? කය ඇතුළට ඉන්න ලෑස්තිද? ඒ සඳහා ඉන්නත්නම් මොකද කාරණාව කියලා බලලා ඒ අනුග්‍රහ කිරීමයි අපි මේ පළවෙනි තප්පර කීපෙදී විනාඩි කීපෙදී කරන්න බලාපොරොත්තු මේ ආකාරයෙන් සමමිත වශයෙන් අපි එකතු වුණාට පෞද්ගලිකව කරන මේ අත්දා බැලීමේදී යම් වෙලාවක හිත කායට ඇවිල්ලා විතරා වගේ හැටට එනවනම් වෙනවනම් විශ්වාස වෙනවනම් ඒ චිත්තක්ෂණය අපිට නම් කරන්න පුළුවන් මම දැන් මෙතන. එචායේ මම දැන් මෙතන තමයි ප්‍රවිෂ්ඨිය මංගලාවතරණේ ආරම්භේ. ඒක හැම පරියන්කේදීම අපි තාවු කරගන්න ඕනේ. ඒ සඳහා අපි සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරනවා. ඒ විදිහට යම් වෙලාවක හිත මම දැන් මෙතන කියන ලිකල් තුනක් ප්‍රමුඛයක් තිබ්බා වගේ අටල වුණා නම් ඒ කියන්නේ හිත හිතවිලි දිගේ අතීත අනාගතය අසුර කරනවා නෙවෙයි වෙන තැනක් ගැන හිතනවා නෙවෙයි පිටසක් නැද හිතයට වෙන කෙනෙක් ගැන හිත මෙහෙමනවා නෙවෙයි මේ චිත්තක්ෂණයේ අතීත අනාගතය අමතක කරනවා මෙතන අනිත් දැන් ලෝකේ අමතක මම අනිත් පීෂක් එක්ක හිටියට උද කලක්. ඉතින් මේ මම දැන් මෙතන කියන එක ඒ නිසා ඒ භාවනාවක් හිරෙන හිතත් නැත්te හිතත් කියලා බලන්න ලොකු ප්‍රමාණයක් සලස්වන්න දෙනවා. දැන් ශක්ති ප්‍රමාණයෙන් අපි මේ ශක්තිය පවත්නවා කියලා කියන්නේ නැත්නම් සතියෙ දෙන මේ වචනේ තමයි මේ වර්තමාන මොහොතේ ඉලබ සිටි කියන තැනට එකතෙන් කරගත්තා නම් කිසි තේරෙයකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. දෙවන්නේකට පටන් ගන්නත් බැහැ. තමයි මේ කාර්යයක්. අනේ විදියට අතපස් කළා මතක් කරලා ඉන්න එකට කියනවා ප්‍රමාදී කියලා. මේ වැඩ පුළුවන් වෙලාවට ලැබෙන්න පිළිදානුව සංගම්මිත ගන්න එකට කියනවා ප්‍රමාදී. ඉතින් මෙහෙම ඉන්නකොට එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන හිටියට ඒ චිත්තක්ෂණය ඒ වෙලාවක මම දැන් මෙතන ඉන්නවා කියලා සාතික වෙන්න නම් අදුගාන චිත්තක්ෂණ දෙක තුනක් එක පෙළට යනවා. එතකොට තමයි ඒකේ ගැම්ම එලයට කුට්ටිය ලැබෙන්නේ. ඒ නිසා ඒ මම දැන් මෙතන පැවැත්වෙනකොට ඒ පැවැත්වෙන භාවය පැවැත්ම අපි අරමුණු කරනවා. මුලින් මෙතන කියන මේ චිත්තක්ෂණය දිගට කරා. ආ මේ විදිහට මේ පැවැත්ම සඳහා ටිකක් වෙලා. කැලැත්ති කැලැත්ති තිබුණු හිත මහමුදේ උද්දම සර්වචනාස් උපමාවක් හැටියට කියනවනම් ගැඹුරු මොහොතේ උද්දම ප්‍රතිශය යටම ප්‍රදේශය මූදපත් වෙන සතුන්ගේ කැළඹීම. මැද තියෙන ප්‍රදේශයේ නිශ්චලයි. අපි අපේ හිතාන මුදුනේ ඉඳලා නිශ්චිතව බහිනා වගේ මම දැන් මෙතන කීකන්න බහිනවනම් තමන්ම තමයි ඒක හොඳටම දන්නේ. අන්න ඒකට අනුග්‍රහ කිරීමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. සත්‍යමත් වෙනවා කියලා කියන්නේ. අප්‍රමාද වෙනවා කියලා කියන්නේ. ඒකවල තමන්ට වැටහෙනවා මේක අවතින බව. ඒ පැවැත්ම වැටෙන්නේ මට නිින්ද ගිහිල්ලා. මම නැතිලා නැහැ. මම සීගෝක්‍ය වෙලා නැහැ. අවදී වර්තමාන මොහොතේ ඉලඹ ඉන්නවා. ඉතින් මේක ලොකු සුව සේවාවක් පිටට කායතරයි. ඉතින් මේක ගොඩාක් කියලා තවත් තරමට බුද්ධි වැඩි. දැන් පළපුරුදු යත්තන්නත් ඉන්සා සංසාර පුරුදු යත්තන්නත් මෙන්න මේ විදිහට ඉදදරනකොට මම දැන් මෙතන කියන චිත්තක්ෂණය කරා යනකොට බොහෝ විට අතරමඟදී මේ භවයේ පැවැත්වීමට ආසන්නයෙන් උදව් කරන ආශ්‍රස් ප්‍රසවාස දෙක හම්බ වෙනවා. සමහරවිට එහෙම හම්බ නොවිච්චත් වෙන්නේ තියෙනවා. නමුත් හම්බ වෙන්න පිටතියි. අන්න එහෙම ස්වභාවයෙන් සිටින ආශ්‍රස් ප්‍රසවාසයේ මුණ ගැහුණා නම් යත් එක්ක ටික වෙලාවක් හිටියට ඒක පාඩුවක් නෑ. ආශ්‍රස් ප්‍රසවාසයත් එක්ක හිටියට පිළිබඳව අන්තිම ලංජුවෙන් සාක්ෂිකාරය. මේ ආසද රසය ලැබුණොත් අපි ඒක ඇසුරු කරමු. එහෙම නැත්නම් මෙතන කියන තැනට හිත අනුග්‍රහ කරනවා. මේ දෙකම තියෙන්නේ අපිට හිත සද්ද නිසා කැඩිලා යන්න පුළුවන්. හිත නිසා කැඩිලා යන්න පුළුවන්. හිත නිසා කැඩිලා යන්න පුළුවන්. චිත්ත රූප නිසා කැඩිලා යන්න පුළුවන්. ඔය එකකටවත් හැප්පෙන්න යන්න එපා. ඒවා ස්වභාවික දේවල්. අපි බලන්නේ ඌට අකුලක් කරන්නේ නැතුව ඌ අතරමැද අල්ලපනල්ලේ හම්බ වෙන චිත්තක්ෂණේ මේ මම දැන් මෙතන කියන එක සාධනය කරන්න ඒ අතරමැද ලැබුණොත් ආනාපානිය ගත කරන එකයි ඊට ආනාපානීය ආශ්වාස ප්‍රශ්වාසය මුණ ගැහුණොත් එකක් සාහිතික වෙන්න ඕනේ ඒ ආනාපාන ගැනීම සඳහා ආයාසයෙන් උස්ම ගන්න යන්නේ හුස්ම ස්වභාවයෙන් අසම් අසංස්කාරිකව සිද්ධ වෙනවා. ඒක දිහා බලන ඉන්නේ තමයි අපි මේ විස්රාමයේ පිංස කරන්නේ. ඒ නිසා අපි මේ ඉදිරියට තියෙන කාලේ පිටිතා ඒ හුස්මේ හැදෙනිල අන්තප්‍රත්‍යක්ෂවලදී සමීපව උත්සන්නව ආසන්නව ඇසුරු කරමින් හැකියතාක් ප්‍රමාණයට උස්මත් එක ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් නතු කරන්න බලාපොරොත්තු වෙනවා. හැකි තාක් මේ ශබ්දත් එක්ක වේදනාත් එක්ක ඉතිලිත් එක්ක නොගැටි ඉදිරි කාලේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මූලික මේ උපදේශ පන්තිය මෙතේ මත කරමින් මම නිහඬ වෙනවා. තුනවා සීලනාටම තිරුවන් සරණයි. සාදු සාදු